දැන් අපි එනම් හේමන්තට ආරාධනා කරමු. වෙලාව ගන්නදී කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පින්වත් සොයිරු සොයිරියනි නිස්සරණ වනේහි භාවනා වැඩසටහන් 100ක් සම්පූර්ණ වෙච්ච මොහොතක ඊ타ත්ම සතුටින් ඒ සියක් භාවනා වැඩමුළුවල අතීතය මතකයට ගනිමින් ඉදිරියට තවත් සියයක් භාවනා වැඩසටහන් කිරීමේ බලාපොරොත්තුව සියයකට වඩා ඉස්සරහට තියාගනිමින් ඒ සඳහා අවශ්‍ය කරන සැලසුම් සහ නිර්මාණ සාමූහිකව එකලස් කර ගනිමින් අපි සියලු දෙනා ඊ타මත්ම සුහදව සතුටින් ගතවන මොහොත මට පැවරි තිබෙන්නේ මේ අවස්ථාවේදී ඔබ හැමට ස්තුති කිරීම. ඊට පෙර ආතුව මා සඳහන් කරන්නට කැමතියි මේ නිස්සාරණ වනයේහි භාවනා වැඩසටහනක් භාවනා වැඩමුළුවක් පැවැත් වෙන්න වෙන්නේ නැති කාලේ ඒ කියන්නේ නිස්සාරණ වනයේහි මෙහෙම කාන්තාවෝ පිරිසක් මහත්තුරු පිරිසක් මේ විදිහේ භාවනා වැඩසටහනක් ගැන හිතන්නේවත් නැති කාලේ මේ භූමියේ තිබිච්ච විදිය අපේ නායක ස්වාමින් වහන්සේගේ පිනට දැක්මට මේ මග එළි වුණා කිව්වොත් නිවැරදි. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බිඟු රොද බඳින්නාසේ බිඟු රොද බඳිනකොට ඊට නායකයෙක් තෝරා ගන්නවා. මේ මැස්සෝ වද බඳින්නේ නායකයෙක් වටා. ඒ හා සමානවම නිස්සරණ වනයේහි බොදුනුවන් තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් වද බඳින්නේ මේ පැණි පුරවන්නේ ඒ වගේම නායකත්වයක් පිය හැකි චරිතයක් වටා ඒක ස්වභාවයක් ලෝක ලෝකයේ පවතින ධර්මතාවයක්. තනි තනිව වද බඳින්න බෑ වගේ මේ මී වදය අද මී පැණි පිරෙන තරමටම ලස්සන වෙලා හොඳට වද බැඳලා තියෙනවා. මේකට හැම කෙනෙක්ම රොන් ගන්නවා, රොන් ගේනවා, විහුසුලුව වැඩ කරනවා, වද බඳිනවා, රකින්නවා. ඒ වගේම ඊට අවශ්‍ය කරන හැමදේම කළමනාකරණය කරගන්නවා. ඉතින් මේක සාර්ථක මේ වදයක්. ඉතින් මේ මැස්සෝ මේ මැස්සිය ඔක්කොම එකතු වෙලා රජ මැස්සා එක්ක මේ කටයුත්ත කරපු නිසාවෙන් අද අපි ඒ පැණි කනවා. ඉතින් ඒ තරම් සුන්දර කතාවක් මේ ගමනේ අතීතයට තියෙනවා. මේ සඳහා ස්වාමින් වහන්සේට අදහස සහ කල්යාණ මිත්‍ර සෙනෙහස උන්වහන්සේ තුල ජනිත වුණත් ඊට අත දෙන්නට හිත දෙන්නට පිරිසක් සිටියේ නැත්නම් මෙය මෙසේ මල්පල ගැන්වෙන්නේ නැහැ. විශේෂයෙන්ම භාවනා කරන්නට ස්ථානයක් සුදුසු පරිසරයක් හදාගන්න එක ඉතාමත්ම අමාරු වුණා. ඒ සඳහා එතකොට අපේ ගරු සභාපති වෙලා හිටපු දුලිප් මහතන්තිල මහත්මයා අපේ රජිත් වික්‍රමතිලක මහත්මයා ඇතුළු ඒ හිටියේ දායක සභාවේ ඇත්තෝ ඊ타ත්ම උනන්දුවේ ඒ සඳහා කටයුතු සූදානම් කරා. ඒ එදා ඒ මහත්වරු පටන් ගත්ත ගමන අදත් දුලිත් මහත්මයා අතෑරලා නැහැ. මට කියන්නේ හේමන්ත මේ ගොඩනැගිලි ටික ඔක්කොම හදලා ඉවර කරන්න ඕන ඉක්මනට. මොකටද? ඇයි මටත් ගිහිල්ලා නැවතිලා භාවනා කරන්න ඕනේ. එතුමා භාවනාව අතහැරලා භාවනා කරනවා භාවනාව අතහැරලා මේ කරන්නේ භාවනා කරන්න අපිට තැනක් හදන්නට මහන්සි වෙනවා. ඒ නිසා ඒ පින එතුමාට සුළුපටු නොවේයි. ඒ පින ඔබතුමාගේ සංසාර විමුක්තියට හේතු වෙනවා නොඅනුමානයි. ඒ වගේම ඊට සහයෝගය දෙන අපේ ලෝචි මහත්මයා මේ නිර්මාණ ශිල්පය දායාද කරලා තියෙන්නේ ශාසනයට. එතුමා මුදලට නෙමෙයි එතුමාගේ ඥානය සහ ශක්තිය කැප කරලා තියෙන්නේ ශාසනයට. මේ ශාසන දායාදය විශාල පුණ්‍ය කර්මයක්. ඔබතුමා කොච්චර plan නැන්දත් මේ අදපු plan එකෙන් තරම් පිනක් ඔබතුමාට කොහෙන්වත් ලැබිලා නැහැ. ඒ නිසා ඔබතුමා සතුටු වෙන්න ඕනේ. ඒකම මේ භාවනා කර නැත්තන්ට 365 දවසක් බෑ නොකිය දන් දෙන දානදායක පින්වතුන් අපිට අමතක කරන්නට බෑ. වසර 35 40 45ම දන් දෙන ඇත්තෝ මේ අතර ඉන්නවා. අකණ්ඩව ඒ තරම් දානයක් එක දිගට දීමත් ආශ්චර්යයක්. එවැනි තැන් බොහොම අඩුයි. ඉතින් ඒ නිසා ඒ ඇත්තු මතක් කළා ඒ ඇත්තන්ට මම පුණ්‍යානුමෝදනා කරමින් නැති වුණත් ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අපි මතක් කරන්නට ඕනේ අපේ භාවනා වැඩසටහන් සංවිධානය කරන සංවිධායක ඇත්තෝ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ වැඩිපුර ඉන්නේ අපේ කාන්තාව. ඉතින් කාන්තාව වැඩිපුර හිටියත් කාන්තාව පිරිමි වගේ මේ කටයුත්ත කරනවා. ඒ කියන්නේ මම ආඩම්බර වෙනවා. අපිට කරදර කරනවා. මට කරදර කරනවා. ඒ කරදරේ මම ඊ타මාත්ම සෙනෙහසින් බාර ගන්නවා. මොකද මා දන්නවා ඔබ ඇයි කරදර කරන්නේ කියලා. ඒ නිසා මේ රිට්‍රීට් ඕගනයිස් කරන හැම දිනාටම විශේෂයෙන්ම ඩිලා තාරා ඒ වගේම අනෝමා මේ ඇතුළු පිරිසට මම ස්තුතිවන්ත වෙනවා ඒ මෙතන පේන්න තියෙන මුහුණු ඊට අමතරව විදේශියන් හිසිට පැමිණ මෙහි රිට්‍රීට් ඕගනයිස් කරන පවත්වන තවත් පිරිසක් ඉන්නවා. ඒ අයත් විශේෂයෙන්ම සිහි කරන්න ඕන. අද කිහිප දෙනෙක්ම ස්වාමින් වහන්සේ කිව්වා වගේ ඊමේල් පණිවිඩ මගින් දිගට ලියලා සුබපතලා තියෙනවා. අනුලා නවසීලන්තේ ඉඳලා විශාල කවි පෙළක් ලියලා එවලා තිබ්බ පහුගිය දවස්වල. මේ රිට්‍රීට් 100 පිරිණෙක් ගැන සතුටින්. එක එක්කෙනා එක එක විදිහට සතුට ප්‍රකාශ කරනවා. ඒ නිසා මම විශේෂයෙන්ම උදාරා, භද්‍රා, අනුලා, ඒ වගේම සුනිල්, තිස්ස ඇතුළු මම මේ නම් කිහිපයක් පමණයි සඳහන් කරන්නේ. අනිත් පැත්තව අමනාප වෙන්න හොඳ නැහැ. මේ ආදි සියලු දෙනාම මම සිහි කරනවා මේ දක්වන සහයෝගයට. විශේෂයෙන්ම අපේ වෙබ් අඩවිය වෙබ්සයිට් එක යාවත් කාලින කරමින් නැවත ප්‍රතිනිර්මාණය කරමින් කටයුතු කරන්නට වෙහෙසෙන සජිත් පීරිස් මහත්මයාට සහ පිළින මහත්මයාටත් මේ අවස්ථාවේ ස්තුතිවත් විය යුතුයි. ඔවුන්ගේ සේවය නිසාවෙන් අපේ කටයුතු අපිට ගොඩාක් පහසු කරලා තියෙනවා. අවසාන වශයෙන් තවත් ස්තුති කළ යුතු අය බොහොමයි. විශේෂයෙන්ම අපේ කාර්ය මණ්ඩලය මේ කටයුතු සංවිධානය කරනකොට අපි මෙහි නැතත් මෙහි සිදුවෙන හැම කටයුත්තක්ම එක දාන වේලක් වර්ධින්නේ නැතුව පහසුකම් වල අඩුවක් නොහිටින විදියට කටයුතු කරන අපේ කාර්යාලයේ සේවය කරන සියලුම නියන මහත්තුරු ඇතුළු සියලුම සේවක මහත්වරුන්ට අපි හැම දිනාම කෘතඥ වේ යුතුයි ඔවුන්ගේ සේවය පිළිපදව. ඊළඟට අවසාන වශයෙන් විශේෂයෙන් මේ සියවෙනි භාවනා වැඩසටහන අවසානයේ මේ වගේ කටයුත්තක් කරන්න ඕනේ කියලා අදහස දීපු තාරා දිල්ලෙල් මහත්මියට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි හැමෝටම මෙහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහනේ. එහෙම අදහසක් ඉතුරු නැත්නම් 100 questions and answers පොතක් වශයෙන් මුද්‍රණය කළා මේ අවස්ථාව සනිටුහන් කිරීම ගැන එතුමියට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒකම අද මේ මොහොතට අර පොතක් එලි දක්වන්නට අපට උදව් කරපු රාණි රාජපක්ෂ මහත්මියටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් මා කැමති මෙහෙම සඳහන් කරන්නට. ගරු ස්වාමින් වහන්සේ මේ ළඟදී මම 31 වෙනිදා උඩට වැඩි ගියපු වෙලාවේ ස්වාමින් වහන්සේ කිව්ව වචනයක්. මේක මේ ස්ථානය සිද්ධි වෙච්ච තැනක්. සිද්ධි වෙච්ච තැනක්. සිද්ධි වෙච්ච පුණ්‍ය භූමියක්. සිද්ධි සිදු වෙන පුණ්‍ය භූමියක්. සිදු කරන පුණ්‍ය භූමියක්. ඔබ මේ ඉඳගෙන සිටින තැන ඔබ ඉඳගෙන සිට භාවනා කරමින් සිට ඔබ මෙහින් නික්ම යන නික්ම යනවා ඔබ එසේ නික්ම යන අය දිසා දිහා බැලුවොත් 100ක් භාවනා වැඩමුළු වලින් මෙහෙම ඉඳගෙන නික්ම ගිය පිරිස අපමණයි. ඔබ දන්නේහිද? ඔවුන් කොහො කොහි නික්ම ගියේහිද කියා. මා දන්නා තරමින් ඔවුන් මෙහි නික්ම ගිය පමණයි අපි දන්නේ. එහෙත් බුදුරජාණන් වහන්සේගේ අකාලික වූ ඒහිපස්සික වූ ඕපනයික වූ මේ ශ්‍රී සද්ධර්මය අදටත් ඒ අය කොහිගෙන ගියාද කියලා අපි නොදන්නෙමු. මෙහි එසේ වූ සිද්ධීන් අපිට රහසක්ව පවතින්නට පුළුවන්. එහෙත් මෑතකදී අපි පරිවර්තන පරිවර්තනය කරන්නට යෙදුණු ෆ්‍රීඩම් පොත ඊට අපිට මනා සාක්ෂියක් මනා අරුතක් අරමුණක් අදහසක් ගෙන දෙනවා ඒ නිසා මා හිතනවා ඒ විමුක්ත විමුක්තිය මෙහිම තවමත් තිබෙනවා කියලා ඒ විමුක්ත විමුක්තියට අපිට තරම් නෑදෑකම් කියන්නට පුළුවන් බෞද්ධ පිරිසක් මේ ශ්‍රී ලංකාවේ තවත් නැහැ කියලා. වත් පිළිවෙත් පුරන මහා සංඝයා වහන්සේලා වැඩ සිටින මේ පුණ්‍ය භූමිය අදටත් ඔබෙත් මගෙත් විමුක්ත විමුක්තිය සඳහාම සැදී පැහැදී සිටිනවා. එය හෙටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම අවසාන වශයෙන් මා ස්තුතිවන්ත වෙන්නේ ප්‍රථමයෙන් ස්තුතිවන්ත විය යුතු කෙනාට. විශේෂයෙන්ම ස්වාමින් වහන්සේ මා බෙහෙවින් පුණ්‍යානුමෝදනා කළ යුත්තේ ඔබ වහන්සේටයි. ඔබ වහන්සේගේ මේ අදහස් සහ ඔබ වහන්සේගේ ශක්තිය, වීරිය නොවන්නට මේ කිසිවක් අප අතර නැත. මේ වැඩ සිටින පූජනීය මහා සංඝයා වහන්සේලාගේ අනුග්‍රහය ඔබ වහන්සේට නොලැබෙන්නට මේ කිසිවක් අපට නැත. අද මටත් ඔබ වහන්සේට වගේම ඊ타මත්ම සතුටුයි. නිස්සාරණ වනේහි මහා සංඝයා වහන්සේලා සියලු දෙනාම අද ඔබ වහන්සේ සමග මේ ස්ථානයේ වැඩ සිටිනවා. ඉතින් අද මේ භික්ෂූන් වහන්සේලාත් සිල්ගත් පින්වත් පිරිසත් කාර්ක සභාවේ ගරු සභාපතිතුමා භාණ්ඩාකාරකතුමා ඇතුළු මහත්වරුත් මේ කල්යාණ මිත්‍ර අරුණ මනතුංග මහතා ඇතුළු පිරිසත් මෙහි රැඳී සිටිමින් මේ සැන්දෑව එළබෙන මොහොතේ අපි නිස්සරණ වනයේහි මේ කෙරෙන කටයුතු සඳහා පෙනී නොපෙනී අපිට අනුග්‍රහ කරන හැම දිනාම සිහි කළා හැම දිනාටම පින් දෙමු තවත් කාලයක් වහවහ නිවන් අවබෝධ කර ගැනීම පිණිස වෙහෙසෙන වෙර වඩන ගිහි පැවිදි හැම දිනාටම පෙනෙන නොපෙනෙන හැම දිනාම අනුග්‍රහ කරත්වා කියලා ප්‍රාර්ථනා කරමි හැම දිනාටම විමුක්ත විමුක්තිය උදා වේවා කියන අතර ඒ විමුක්ත විමුක්තියේ පොතක් මේ සියවෙනි වැඩසටහන සිහිවීම සඳහා ඔබට සූදානම් කර ඇති තේපැන් සංග්‍රහය පහළ පැවැත්වෙනවා. ඒ අවසානයේදී ලැබෙන්නට මා සලස්වන බව දන්වමින් නිහඬ වෙනවා. හැම දිනාටම පෙරුවන් සරණයි.